අද ධර්මදේශනාවේ සදැහැති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ අතුරුගිරියේ සද්ධා සීල සිල් මාතාව ප්‍රධානව ඒ දායක පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගත්තන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං සාදු සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු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 යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති සාදෝ සාදෝ සාදෝ සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතු වෙනවා ඒ අනුව අපේ චිත්ත સંતાණය નિවැරදි කරගත යුතු වෙනවා අපේ චිත්තසංතානයෙන් උතුම් ධර්මයේ නැగిලා යන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සුපපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම කරගන්න. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා ප්‍රායෝගිකව සිදු කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියලා සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවක්. ඒකෙන්දී ප්‍රායෝගිකත්වය නැත්නම් අපි ධර්ම කරුණු විතරක් එකතු කරගත්තට ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ මාර්ගය කියලා කියන්නේ භාවිතා කළ යුත්තක්. නිවන් මාර්ගය කියලා කියන්නේ භාවිතා කරන්න ඕන එකක්. ඒ කියන්නේ පාවිච්චි කරන්න ඕන එකක්. ආංගික භාවිතයට ගන්නෙ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් මේ දේශනා මාලාවේ තැන් තැන් වල තැන් තැන් වල මම මතක් කරලා තියෙනවා සතිපට්ඨානයට අදාළ දේශනා සැරෙන් සැරේ සැරෙන් සැරේ අපි සිද්ධ කරන බව. ඇයි එහෙම සතිපට්ඨානට අදාළ දේශනා තනින් තනින් අනිත් දේශනා මාලාව අතර වාරයේදී සිද්ධ කරන්නේ අපේ සිහිය උපද්දවා ගැනීම සඳහා සිහිය නිවැරදි කර ගැනීම සඳහා උපද්දවා ගැනීම සඳහායි අපි මේ වගේ මේ දේශනා මාලාව දේශනා මාලාවේ අතරතුර සතිපට්ඨානයට අදාළ දේශනා කිහිපයක් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි එක්තරා වටින මූල ධර්මයක් පිළිබඳ ධර්ම මූල ධර්මයක් පිළිබඳව සාකච්ඡා කරනවා මේක මහා තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි. ප්‍රතිපත්තාන දේශනාවේ හැම කමඨහනකම අවසානයේ සඳහන් වෙන එක දේශනා පාඩයක් තියෙනවා. ඒ තමයි කායानुපස්සනා කමඨහන් ඔක්කගේම තියෙන විදිය තමයි අත්ති කායෝතිවා 50 සතිපත්තිපට්ඨිතා හෝති ආවදේව ඥානමත්තාය අතිස්සතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියලා. ඊළඟට වේදනානුපස්සනාවේ තියෙන අති වේදනාතිවා 50 සතිපත්තිපට්ඨිතා හෝති ඔය විදිහට චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන එක. මොකද්ද මේ කාරණාව? කායානුපස්සනාවේ කමඨහන් 14ෙම කමඨහන සම්පූර්ණයෙන් විස්තර කරාට පස්සේ තියෙන්නේ ඉති අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත් බහිද්ධා වා හැම මුළු කමඨහන් 21ෙම එහෙමයි ඊළඟට ඊට පස්සේ තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා ඒ කියන්නේ තමන්ගේ අනුන්ගේ වශයෙන් මෙනෙහි කරලා ඒ දෙක සංසන්දනාත්මකව මෙනෙහි කිරීමක් සිදු වෙනවා. දැන් අපි හිතමු ආනාපාන සතියෙන් නැත්නම් ධාතු මනසිකාරයෙන් නැත්නම් අසුභ මනසිකාරයෙන් මොනවා හරි එතන තියෙන ක්‍රමවේදයකින් තමන්ගේ පැත්ත හොඳට කායානුපස්සීව වාසය කරලා අනුන්ගේ පැත්තත් ඒ ඒ සිතුවිල්ලෙන්ම ඒ හැඟීමෙන්ම අනුන්ගේ පැත්තත් සංසන්දනාත්මකව පිරික්සලා බලනවා. එතකොට අපේ තියෙන මාන්නය මිම්ම නැති වෙලා යනවා හරියට බලපු කෙනෙක්. ඇයි? මිම්මක් කියන එකක් ඇති වෙන්නේ සංසන්දනාත්මකවයි. තමන්ගේ පැත්තේ தත්ත්වය මේකයි මට වැඩිය අන්නහවල් අය හොඳය මට වැඩිය අන්නහවල් අය නරකය ඔය විදිහට කාල ඇපේට තියාගෙනද හැම කෙනෙක්ම මනින්නේ තමන්ගේ ඇපේට තියාගෙන මම මෙහෙමයි අහවල් අය මට වැඩිය හොඳයි අහවල් අය මට වැඩිය නරකයි කියලා මින්මක් ඇති කරගන්නේ තමන්ගේ මින්නේ අන්න ඒ සමහර උසස්ය සමහර අය උදාහරණයක් විදිහට ඔය කුලමල දේවල් වලින් උසස් කියලා සමහර අය හිතාගෙන ඉතින් දැටිව ඉන්නවා. මට වැඩි උසස් කුලවල ඉන්න අයත් ඉන්නවා. මට වැඩි හිතා පහත් කුලවල ඉන්න අයත් කියලා ඉන්නවා. ඉතින් කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු ආදී වශයෙන් එයාට රූප සම්පත්තියෙන් කියලායි කියලා සමහර අය හිතාගෙන. එතකොට ඒ හිතාගෙන නැත් කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු ආදී වශයෙන් තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් වෙනම බලලා ඒවා හොඳට ඒවා හොඳට අධ්‍යයනය කරලා ගවේෂණය කරලා ඒ දෙක සංසන්දනාත්මකව බලනකොට අන්න ඒ ඇත්තන්ට ඔක්කොම එක එක වග තේරෙනවා. හරිද? එතකොට ඉතින් අර වගේ අර නිකම් මගේ ලේ වල විශේෂත්වයක් තියෙනවා කියලා මේ එහෙම එකක් නැහැ. ඕන්න ඇති ලේ වර්ග විදිහට අර තියෙන නේද විද්‍යාත්මකව තියෙන ලේ වර්ග තමයි ඊට පස්සේ වෙනසකට තියෙනවා නම් තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ කරගෙන යන වැඩපිළිවෙලේදී ඒ වගේ පළවෙනියෙන්ම අජ්ජත්තික බහිද්ද අජ්ජත්ත බහිද්ද කියනකොට ඔන්න තමන්ගේ මාන්නාතික ස්වභාවයන් දුර වෙලා යනවා යම් ප්‍රමාණයකට ඊට පස්සේ තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය ධම්මය ධම්මානුපස්සීවා ඒ කියන්නේ මොකද්ද තමන් මෙනෙහි කරපු දේ තුල මෙනෙහි කරපු ආකාරයට අපි කය ගන්න මෙනෙහි කරේ ඒ කයෙහි තියෙන ඇතිවීම නැතිවීම කියන ඥානය දක්වාම ඊළඟට ඇතිවීම නැතිවීම එකට අරගෙන ඇතිවීම සමුදය ධර්මානුගත ඇතිවීමට හේතු වෙන ධර්මතා නැතිවීමට හේතු වෙන ධර්මතා සහ ඇතිවීම නැතිවීම දෙක එකට අරගෙන ඔතන එතකොට හේතුඵල ධම ධම පිළිබඳව හේතු ඒවට ඇතිවීමට හේතු වෙන ධර්ම මෙනෙහි කරපින්ද හේතුඵල ධමකට දාලා ධර්මයකුත් ඒ වගේම එහි ඇතිවීම නැතිවීම තමන්ගේ තුලින් ප්‍රකට කරගන්න පුළුවන්කමකුත් තියෙනවා මේ වගේ මේ දක්වා ප්‍රමාණිකූලව සිහිය වර්ධනය වීගෙන තමයි යන්නේ මේ. අපි ඉස්සෙල්ලාම වෙන්නේ සතිපට්ඨානය වඩන්න පටන් ගන්න කෙනෙකුට උත්තර එහාට දක්වාම. මොකද උත්තර නැතිවීම නැතිවීම ප්‍රකට කරගත්තට පස්සේ ඒක තුලින් තමයි අනිත් දුක්ඛ අනාත්ම ලක්ෂණ ඔය වෙලාවේ හරි ඉස්මතු කරගන්නේ. ඉතින් ඒ දක්වා ප්‍රමාණිකූලව තමන්ගේ සිහිය වර්ධනය කරගෙන වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යෑමක් තමයි වෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේ එතනින් එහාට මේ තියෙන ගාථා ධර්මය දේශනා පාඩය මොකද්ද කියලා අත්තිකායෝතිවා පනස සති පච්චපට්ඨිතා හෝති ආවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය උන විදිහට තියෙනවා. මේක මොකද්ද කියලා අපි බලන්න ඕනේ හිමින් පරිස්සමෙන් බොහොම පරිස්සමෙන්. එතකොට අපිට හොයාගන්න පුළුවන් අපි ධර්මය තුල මොකද්ද කරන්නේ කියලා. කල යුත්තේ තේරුම් ගන්න පුළුවන්. ඉන්නත් නේ මම මේ අත්තන්ගෙන් අහනවා මරණය ගැන දන්නවද කියලා. මැරෙනවා කියලා දන්නවද? අපෝ ආන්දුලෙන් අහන ඒවා කියලා හිතනවාද? මේ ලෝකේ මරණය ගැන දන්නේ නැති අය ඉන්නවද? ඉන්නවා. ඒ තමයි පුංචි ළමයි. ඉතා පුංචි ළමයි සහ මන්ද බුද්ධික අය. සිහි විකල් වෙච්ච අය ඔන්න මැරෙනවා කියලා දන්නේ නැති. හොඳයි. ඊළඟට මම මෙයාගෙන් අහනවා මැරෙනවා කියලා දැනගත්තාට මැරෙනවා ගැන සිහිය තියෙනවද නැද්ද? නේද? මැරෙනවා කියලා දැනුම තියෙනවා මැරෙනවා කියන සිහිය නැහැ. හරි? ආ උදාහරණකින් ඕක අපි පැහැදිලි කරගමු. සමහර අය ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන් කරනවා ඒක වැරද්දක් කියලා දන්නේ නැහැ. හරි? ඒක වැරද්දක් කියලා දන්නේම නේද? දැන් ඔය සමහර අන්‍ය ආගමික කොටස් මිනිස්සෙක් වෙනත් ආගමික කෙනෙක්ව මැරුවොත් එයාලට යහපතක් සිද්ධ වෙනවා කියන දෘෂ්ටි තියන අය. එයා හරියට වන්දිලා නැත්නම් මරනවා. ඉතින් ඒ අය තියෙන ඒ වගේ ලොකු විපාක තියෙනවා කියලා එයාලා දන්නේ නැහැ. එයාලට නුවණ නැහැ මේ පිළිබඳ. ප්‍රාණඝාත ආදිය ආදිය පිළිබඳ වැරදි කියලා නුවණ නැහැ. හරිද? උගාත් බෞද්ධත්වෝ ප්‍රාණඝාත ආදී වැරදි ඉගෙන ගන්නවා. නමුත් මధుරයක් පහපුවාම නැත්තම් කරදරකාරී සර්පෙක් ගෙදරට ආපුවාම එහෙනම් මොකද වෙන්නේ? අරහා ගිය පාර පිහිය නෑ. නේද? පස්සේ තමයි මතක් වෙන්නේ නොකල යුතු දෙයක් කරා කියලා. එහෙනම් අන්න නුවණ විතරක් තිබ්බාට මදි. පිහිය තියෙන්න ඕනේ. නුවණ විතරක් තිබ්බාට මදි සිහිය තියෙන්න ඕන. ඊළඟට ඔය වැරදි වෙන අවස්ථා. ඔය එකම තියෙන වෙලාවල් තියෙනවා සමහර වෙලාවට. සමහර අය සිහියක් තියාගෙන නුවණක් තියාගෙන අපි හිතමුකෝ ඔය කාමයේ වර්ධවා ඇතිවීම වගේ වැරදි කරන අය ඉන්නවනේ. ඒ අය ඒ අයට ඔන්න නුවණ තියෙනවා මේක වැරදි වැඩක්. මේකට සූදානම් වෙනකොට සිහියක් තියෙනවා මේක නොකල යුත්තක් කියලා මතක මතකෙත් තියෙනවා. ඉහියක් තියෙනවා. ඒ දෙකම තියාගෙන නමුත් කාරණාව සිද්ධ කරනවා. ඒ මොකද එයාලට ඒක වැරද්දක් කියලා දැනගෙන වළක්වා ගන්න අවශ්‍ය කරන මොකද්ද නැත්තේ? වීරිය නැහැ. වීරිය නැහැ. හරිද? ආම්බලන්ට සිහිය නුවණ වීරිය කියන එක අකුසලයෙන් අපිව වළක්වන්න යෙදෙන ධර්මතා. නුවණ නැත්තම් කොහොමද වැරදි කරන්නේ? නුවණ තිබ්බත් සිහිය නැත්තම් වැඩක් නැහැ. නේද? එතකොට ඒ දෙකම තිබුණත් වීරිය නැත්නම් ඒත් වැරදි කරනවා. එතකොට මෙන්න මේ වගේ සතිපට්ඨාන දේශනාවෙත් සඳහන් වෙනවා පින්නත් මේ ඉස්සෙල්ලාම අපි කය පිළිබඳව දැන් අපි අසුභ භාවනා පිළිබඳව මේනකොට සාකච්ඡා කරලා තියෙන්නේ මෙච්චර කාලයක් අපේ ශරීරය පිළිබඳව අසිහියෙන් ජීවත් වෙච්ච අය හරි? අතිපට්ඨානයට අනුව කායානුපස්සනාව වඩනකොට ඔන්න සිහිය. ඉස්සලාම නුවණ උපදිනවා. ආනේ මේක මෙහෙම කයක් නෙන්නම් කියලා දැන් අපි දුමු ධාතු මනසකාරය වඩනවා කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් පිළිබඳව හොයාගෙන හොයාගෙන යනකොට ඔන්න නැති නුවණ උපදිනවා. කෙනෙකුට. අතිපට්ඨානය වඩනකොට කායානුපස්සීව ඉන්නකොට අනේ මේ ශරීරය සත්‍යයක් නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි මේ ශරීරයේ ජීවියෙක් කියලා ගන්න බෑ. මේ ශරීරය සත්වෙක් කියලා ගන්න බෑ කියලා ඔන්න 100ක් මේ නුවණ නුවණ ඇති වෙනවා. දැනගන්න. අන්න ඒ දැනගත්ත දැනගන්නකොටම මොකද වෙන්නේ? දැනගන්නකොටම අසිහියෙන් හිතිය කෙනාට සිහිය උපදිනවා. ඒ උදාහරණයක් කියන්නම්. අපි හිතමුකෝ අසුභ භාවනාවක් කියලා. අසුභ භාවනාව කිව්වහම නැත්නම් අපි තුමා ආනාපාන සතිය කියලා. අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා ඒ දෙකම ආනාපාන සතියේදී යම් කිසි කෙනෙකුට එක වෙලාවක දැනුමක් ඇති වෙනවා උෂ්මකය කියලා එකක් නම් මෙතන තියෙනවා මේ වගේ මේ වගේ බඹයක් විතර වෙච්ච කයක් නෑ මේක නිස්සත්ත්ව නිජීව ශුන්‍ය ස්වභාවයේ තියෙන එකක් මේක හුස්ම කයක් නම් තියෙනවා කියලා ඔන්න සිහියක් උපදින්න. නුවණක් උපදිනවා. ඒ නුවණත් එක්ක මොකද වෙන්නේ? අපේ මම මෙතරකල් අසීයෙන් හිටියේ කියලා සිහිය උපදිනවා. හරිද? දැන් එනම් නුවණ උපදිනවා සිහිය උපදිනවා. ආංගේ උපදින සිහිය ඉපදුනේ අතිපට්ඨානුකූලව මෙනෙහි කිරීමෙන්ද නැත්ද? අය ගැන පිළිකුල් වශයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට පිළිකුල් හැඟීම උපදිනවා. හරි? එතකොට නුවණක් උපදිනවා දෙයියනේ මම මෙතර කල මේ සුභයි සුවයි සුන්දරයි මధుරයි කියලා හිතාගත්ත මගේ මේ ශරීරය පිළිකුලයි කියලා නුවණක් උපදිනවා හරිද ඒ නුවණත් එක්කම මොකද වෙන්නේ ඒ මෙනෙහි කරපු හින්දා සිහියක් උපදිනවා ඒ නුවණත් එක්කම සිහියක් උපදිනවා ආ දැන් හරි දැන් ඔන්න ඔය සිහිය කොච්චර වෙලා තියෙයිද අපි දැන් මේ බලන්නකො සමහර වෙලාවට අපි ජීවිතයේ නොයේකුත් කම්කටොළු නොයේකුත් අනිත්‍ය ස්වභාවයන් ප්‍රකට වෙද්දී එක එක එක එක ආකාරයේ දේවල් අපිට ලැබෙදි මරණ පියංගෙන් වෙන්වීම මරෙම ලැබෙද්දි අපෝ මම මේ ඔක්කොම දාලා යනවා යන්න ඇවිද වෙනවා කියලා වගේ අදහස් පවා නැත්නම් ඔක්කොම අතාරින්න ඕනේ කියලා පළකිරීමේ හැඟීම ඇති වෙච්ච වෙලාවල් නැද්ද? මම තම අය වගේම සමහර වෙලාවට මම හොඳට සිල් රකින්න ඕනේ හොඳට භාවනා කරන්න ඕනේ කිය කිය අදහස් ඇති වෙච්ච අවස්ථා නැද්ද? ඔන්න තියෙනවා. නේද? ආන් එහෙම අදහස් ඇති වෙලා ඔච්චර වෙලා දීති. ටික කාලෙකින් මේවා නැති වෙලා යනවා. අන්න බලන්න ඒ අදහස් ඇති වෙච්ච වෙලාවක ඇති වෙච්ච ඒ කල්පනාව දිගටම තිබුණා නම් එලහට ගොඩාක් දියුණු වෙලා. ඒ වගේ භාවනා කරගෙන යනකොට ඇති වෙන නුවණ පිළිබඳ ඇති වෙන සිහිය අපි මොකද කරන්න ඕන? පවත්වා ගන්න ඕනේ. සිහිය පවත්වා ගන්න ඕනේ. අන්නේ භාවනාවකදී ඇති වෙන සිහියට කියනවා සතිය කියලා. ඒක පවත්වා ගන්නවට කියනවා සති ප ဋ ාණය කියලා. හරිද? සිහියට කියනවා සති කියලා ඒක පවත්වා ගන්නවට කියනවා සතිපට්ඨානය කියලා. දැන් අපි උදාහරණ සහිතවම කතා කරමු. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. අපි පියවරෙන් පියවර පියවරෙන් පියවර යා යුතු ක්‍රමවේදය ගැන. අපි තුමු කවුරු කෙනෙක් මේ හිතේ තියෙන කේශ කලාපය කියන්නේ අපේ මොකක්ද ඒකට කියන්නේ කේශ කල්යාණය නේද? හ්ම් කේශ කල්යාණය මේක සුන්දරය මේක අනිත් අයටත් ප්‍රියයි මටත් ප්‍රියයි මේක තමයි වැඩේ කියලා හිතාගෙන හිටියා. හරිද? දැන් එයා එයා ඒක විතරක් නෙවෙයි පාරපත යනකොට මොකද කරන්නේ? අව වටපිට බල බල වටපිට අපේ අරයාගේ කේස කලාපයත් බොහොම ලස්සනයි. නේද? ඒවත් අල්ලගන්න. හ්ම්. තමන්ගේ කේස කලාපයත් අල්ලගෙන අනුන්ගේ කේස කලාපත් උපාදාන කරගෙන වාසය කරනවා. ඉතින් ඊළඟට ඒ විතරක් නෙවෙයි එයාට අනාගතයේත් මොකද වෙන්නේ? එහෙම ඉන්න කෙනාට තවත් නේද කාගේ හරි කොණ්ඩයක් දැකලා නේද? අපේ මේක මේක මේක තමයි හොඳම කියලා අදහස් උපදිනවා. නේද? එහෙමනේ දැන් ඔය විලාසිතා ආදිය ඇති වෙන්නේ ඒකනේ අනුන්ගේ කොණ්ඩම ඔස්තර දැකලා මොකද කරන්නේ? නේද? ඉන්න මුළු පිරිසක්ම ඒ විදිහට කොණ්ඩේ හදා ගන්නවා. ඒ විදිහට ඔන්න දැන් ඔන්න ඒ වගේ ප්‍රශ්නක ඉන්න කෙනෙක් ඉන්නේ. ඒතකොට දැන් මේක අන් අය දැක්ක සතුට උපදිනවා කියන අදහසෙන් ඉන්නේ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට සතිපට්ඨානෙ මෙයා කායાનුපස්සනාව වඩන්න ගන්නවා. වඩන්න ගන්නකොට මෙයාට තේරෙනවා අප්පච්චි මම මේ නේද? එයාට දැනෙනවා හොඳට. මෙනෙහි කරනකොට දැනෙනවා මගේ මේ හිස උඩ වර්ත ස්පිරත්තියන් ඉන්නවා වාගේ. අන්න ඇයිද මේක ඉතා පිළිකුලයි. මේක හරි දුගඳයි. මේක අසාරයි. මේක අසුබයි. මේක දිරණ ස්වභාවයේ ජරාවටපත් වෙන ස්වභාවය තියෙනවා. මේක දුක උපදවන ස්වභාවය තියෙනවා. කියලා හරියටම මේ කෙස් පිළිබඳ ඔන්න නුවණ ඇති වෙනවා. නුවණත් එක්කම එකවරම පෙරපසු නොවීම සිහිය ඇති. දැන් මෙයාට මේ සිහිය ඇති වුණාට පස්සේ එයාට ඒ ඇතිවෙච්ච සිහිය ආවේ ඇයි මෙනෙහි කිරීම හින්දා නේද මෙනෙහි කිරීම හින්දා මෙනෙහි කිරීම හින්දා යම් සිහියක් ඇති වුණා නම් මෙනෙහි කිරීම නැති වෙනකොට සිහිය නැති වෙනවා මෙනෙහි කිරීම හින්දා යම් සිහියක් ආවා නම් මෙනෙහි කිරීම නැති වෙනකොට ඒ සිහිය නැති වෙනවා පිළිගන්නවද එහෙම නේද හරි එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන අන්න බලන්න සිහිය එක දිගට තියාගන්නව මෙනෙහි කිරීම එක දිගට තියාගන්න. එහෙනම් අපිට සිහිය එක දිගට තියාගන්න පුළුවන්. නේද? ආන්ගේ සිහිය එක දිගට තියාගැනීමේ වැඩපිළිවෙලට කියනවා සතිපට්ඨානය කියලා. හ්ම්. දැන් ඒ ඒ සිහිය තියෙන තාක්කල් අපි දැන් කොණ්ඩය ගැන යාට පිළිකුලයි කියලා අදහසක් 100ක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ මොකද දැන් කොණ්ඩය ගැන මෙනෙහි කරා. මෙනෙහි කරනකොට එයාට හිතන මේක මහා පිළිකුල්ලයක් දෙයක් කියලා. දැන් එයා අනුන්ගේ කොණ්ඩා ගැනත් මෙනෙහි කරා. හරිද? එතකොට ඒවත් පිළිකුල් කියලා දාමු. දැන් දෙපැත්තම දෙපැත්තම ගැන සංසන්දනාත්මක මෙනෙහි කරා. එතකොට අන්න අහවලාගේ කොණ්ඩේ හොඳයි, මෙයාගේ නරකයි, මෙයාගේ කොණ්ඩේ ලස්සනයි ඒවා කොහොම ඉවරයිද? මම ඉස්සලා කිව්වේ. දැන් ඔන්න ඔය සිහියෙන් වාසය කරන කෙනාට බාහිර කොණ්ඩයක් දැක්කොත් දැන් උපාදාන වෙනවද? නෑ. ඇයි සිහිය තියෙන හින්දා ඒවා ඒවා අසාරයි අසුබයි කියලා සිහිය තියෙන හින්දා. ඊළඟට ඒ සිහිය තියෙන කෙනාට තමන්ගේ කොණ්ඩය ගැන මාන්න ආදිය තියනවද සිහිය තියෙනකම්? අන්න එහෙනම් සිහිය පවත්වාගෙන වාසය කිරීමෙන් එයාට ඒ සිහියට අදාළ දෙයක් උපාදානය වෙන්නේ නැහැ. ඒ සිහිය ප්‍රමාණය කොතරද එපමණකට දෙයක් ගැන තණ්හාව උපදින්නේ නේද? දැන් මෙච්චර සාමාන්‍ය ලෝකයා සාමාන්‍යයෙන් එයා කලින් හිටියේ කොහොමද? අධික තණ්හාවකින් හිටියා තමන්ගේ කොණ්ඩේ ගැන. නේද? අනුන්ගේ කොණ්ඩ ගැන. ඊළඟට මේක තමයි හොඳම කොණ්ඩය කියලා මේක තමයි හොඳම දේ කියලා අමීටත් වැඩිය හොඳ ඒවා තියෙනවා මීට අනිත් ඒවා ඔක්කොම ඊට වැඩිය පල්ලෙහා කියලා වැරදි මාන්නකින් නේද? මේක මගේම කොණ්ඩය කියලා වැරදි දෘෂ්ටියකින් කියනවා. ආන්ගේ තණ්හා මාන්න දෘෂ්ටි කියන තුනම අයින් වෙලා මෙයා දැන් නිවැරදි සිහියකින් නුවණකින් වාසය කරනකොට ඒ සිහිය තියෙන තාක්කල් තණ්හා දෘෂ්ටි මාන්න වශයෙන් තමන්ගේ දේවල් අගින්නෙත් නෑ. ඒ වගේම අනුන්ගේ දේවල් උපාදානය කෙරෙන්නෙත් නෑ. ඒක පිළිගන්නවද? අන්නේ සිහිය නම් පවත් ගන්න ඕනේ. ඔය ඔහොම කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී මේ සියල්ලම ගැන එයා මෙනෙහි කිරීමක් කරනවා. මෙනෙහි කරපුවම එයාට ඔන්න මේ මෙනෙහි කිරීම හින්දා ඒ සිහිය පවත්වා ගැනීම හින්දා වෙනදාට වැඩිය මොකද වෙන්නේ අර දැන් දැන් අපි මේ මෙනෙහි කරන ගමන් මේ බලන්න අර ඉස්සෙල්ලා මම කියන සිහිය පවත්වා ගන්නවා කියලා. ඒ සිහිය පවත්වා ගැනීම හින්දා ඊළඟට කෙස් ලොම් ගැන මෙනෙහි කරනවා, නිය ගැන මෙනෙහි කරනවා, අම ගැන මෙනෙහි කරනවා. ඔය විදිහට නොයේකුත් දේවල් ගැන එක එක එක එක එක එක කේස මත්තකයේ ඉඳලා පාදාන්තය දක්වා තියෙන කොටස් පිළිබඳව ඔය විදිහට මෙනෙහි කරගෙන යෑමෙන් මම කියනවා මෙනෙහි කරගෙන යෑමෙන් එයාට ඉස්සෙල්ලට වැඩිය නුවණක් උපදිනවද නැද්ද? මොකද්ද? මේ මුළු ශරීරයම පිළිකුල්ද? හැබැයි කෙස් පිළිකුල් කියලා ගත්ත වෙලාවේ ඇතිවෙච්ච නුවණ සහ සිහිය ඒ සිහිය පවත්වා ගත්තේ නැත්තම් ලොම් පිළිකුල් කියලා සම පිළිකුල් කියලා ගන්න වෙලාවේදී අර පරණ සිහිය පවත්වා ගත්තේ නැත්තම් මුළු ශරීරයම පිළිකුල් කියන හැඟීමයිද නේද එහෙනම් ඔන්න මෙතනින් අපිට තේරෙනවා යමක් යම් සිහියක් ඉපදුනාද ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. නේද? ඊළඟට තමන්ගේ ශරීරයේ පිළිකුල් කියලා ආපු හැඟීම පවත්වා ගනිමින් අනුන්ගේ ශරීර ගැනත් මෙනෙහි කරපුවාම ඔන්න මොකද වෙන්නේ? අනුන්ගේ ශරීරත් පිළිකුල් කියන හැඟීම බුදුන. ඒ කියන්නේ එන්න එන්න එන්න එන්න එන්න එන්න එන්න එන්න එයාගේ කුසලතාවයන් වර්ධනය වෙනවද නැද්ද? අන්න ඒක තමයි අර දේශනා පාඩේ හරි අපූර්වට තියෙන්නේ. යම් කිසි අත්ති කායෝතිවා 50 සති පච්චපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය ප්‍රතිස්ථිතිමත්තාය යම් කිසි කෙනෙක් කය පිළිබඳ වූ යම් සිහියකින් වාසය කරන්නේද කය පිළිබඳ වූ යම් කිසි සිහියකින් වාසය කරන්නේද ආන්ගේ සිහිය හේතු වෙනවා ඒ ඒ කියන්නේ සිහියකින් මේ සිහිය පවත්වාගෙන ඒ සිහිය පවත්වාගෙන වාසය කරන්නේද ආන්ගේ සිහිය හේතු වෙනවා අනාගතේ එයාට යාව දේව ඥානමත්තාය ප්‍රතිස්ථති මත්තා අනාගතයේ පහළ වෙන එයාට ඊට අනාගතයේ පහළ වෙන නුවණක් සහ සිහියක් ඇති වෙන්න ඒ සිහිය හේතුයි. හරි ඒ නුවණත් එක්කම යාවදේව ඥානවත් ආයිත හාගිය ඥානයක් ඊට අනාගතයේ පහළ වෙන ඥානයකට ඒක හේතුයි. දැන් ඔන්න මේ ගානට අපි යම් කිසි සිහියකින් හිටියක් කියන්නකෝ. ඒ සිහිය මම පවත්වා ගත්තා. ඒ සිහිය පවත්වා ගැනීම හේතු වෙනවා ඊට එහා ගිය නුවණක් සඳහා ඊට එහා ගිය නුවණක් සඳහා මේ සිහිය පවත්වා ගැනීම හේතු වෙනවා. ඒක හිමමනේ. දැන් මොකද කරන්න ඕන? දැන් ඊට වැඩිය උඩ නුවණක් ඇවිල්ලා තියෙනවා. ඒ නුවණත් එක්කම මට ඊට වැඩිය එහා ගිය සිහියක් උපදිනවා. එහෙනම් මොකද කරන්න ඕන? ඒ සිහිය ආය පවත්වා ගන්න ඕන. දැන් ඉස්සෙල්ලට වැඩිය හොඳ සිහියක් පවත්නවා. ආන් ඒක පවත්වා ගැනීම හේතු වෙනවා ඊට වැඩිය එහා ගිය නුවණක් පහළ වෙන්න. ඒ නුවණත් එක්කම පෙරපසු නොවීම මොකද වෙන්නේ? අසීහි හිතිය කෙනාට සිහිය උපදිනවා. දැන් මොකද කරන්නේ? අන්න ඒ සිහිය ආයතර පවත් ගන්න. ඒක පවත් ගන්න අදාළ මෙනෙහි කිරීම කර කර කර කර කර කර කර කර පවත් ගන්න. ඒක පවත්වා ගැනීම හේතුනෝ ඊට වැඩි නුවණක්. දැන් තේරෙනවද මූල ධර්මයේ කියලා මම කියේ මොකද්ද කියලා? සතිපට්ඨාන දේශනාවේ ඒ වගේ මූල ධර්මයක් තියෙනවා. හරිද? එහෙනම් අපි එළඹි සිහිය මොකක් හරි සිහියක් එළඹුණාද ඒක මොකද කරන්න ඕන? ඉක්මනට පවත්වා ගන්න ඕන. සිහිය එළඹෙන්නේ මොකක් හරි හේතුවක් ඇතුවයි. නිකන් එළඹෙන්නේ නැහැ. අපිට අපිට සිහියක් එන්නේ මොකක් හරි හේතුවක් ඇතුව. නිකන් එන්නේ නැහැ. එහෙනම් ඒ සිහිය ආපු ගමන් මොකද කරන්න ඕන? පවත්වා ගන්න. ඒ හේතු ටික හොයලා මෙනෙහි කිරීම හින්දානම් සිහිය ආවේ, කල්යාණ මිත්‍රයෙක් හින්දානම් සිහිය ආවේ, තවත් මොකක් හරි එකක් හින්දානම් සිහිය ආවේ. ආ කාරණාව හොයලා ඒක පවත්වා ගන්න. ඒක පවත්වා ගන්නකොට මොකද වෙන්නේ? ඒ සිහිය ඉන්දා ඊට වැඩි එහා ගිය නුවණක් පහළ වෙනවා. ඒ නුවණත් එක්කම පෙරපසු නොවීම සිහියක් පහළ වෙනවා. ආන්ගේ සිහිය නැවත පවත්වා ගන්න. මේ විදිහට ඉස්සරහට ගියොත් කොහෙ ගිහින් නවතීද? මේ විදිහට ඉදිරියට ගියොත් කොහෙ ගිහින් නවතීද? මාර්ග ඥානෙට දක්වා වෙනවා. නේද? මාර්ග ඥානෙ දක්වා වෙනවා. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න අපේ වැඩේ මොකද අපි ධර්ම කරුණු බොහෝමයක් පාගන්නවා. මම ඒක කිව්වේ ප්‍රායෝගික පැත්ත වර්ධනය කරගමු කියලා මේ දේශනා මාලාවේ. අපි බොහෝ ධර්ම කරුණු හොයාගන්නවා. හැබැයි ධර්ම කරුණු හොයාගත්තට ඒක පිළිබඳ සිහිය පවත්වන්නේ නැහැ. මැරෙනවා කියන්නේ ධර්ම කරුණක්. ජීවිතය අනියතයි මරණය අනියතයි කියන්නේ හොඳ වටින ධර්ම කරුණක්. ඉතින් අඩුම ගානේ බොහෝ කාරණා හොයන් ඉස්සෙල්ලා ජීවිතය අනියතයි මරණය නියතයි කියලා කියන මේ නුවණ පිළිබඳ සිහිය පවත්වා ගැනීම වටිනවද නැද්ද? එහෙනම් වැඩ වගේක් තියෙනවා. දැනගන්න එක විතරක් නෙවෙයි. අපි බොහෝ විට හිතනවා දැනගන්න එක විතරයි වැඩේ කියලා. ධර්මය ගැන දැනගත්තාම ඇති අනිත් අයට කියලා දෙන්න පුළුවන් කියලා. මේ මේ අත්දැක ගන්නේ මටත් එක්ක මම මේ කියන්නේ. නේද? මම මෙච්චර මේ දේවල් කියලා දෙනකොට මගේ සිහිය මම පවත්වා ගත්තේ නැත්නම් ඉතින් කොයි කියලා දෙදී ඉඳලා ඔහෙලා වෙලාව කපත් වෙලා නේද? එහෙනම් අපේ වගකීමක් තමයි අපිට කරන්න ඕන දෙයක් තමයි දන්නවා වගේම සිහිය පවත්වා ගන්න ඕනේ. යම් කිසි වෙලාවක අපිට නුවණක් ඉපදුනා නම් ඒ නුවණ පිළිබඳ සිහියක් ඉපදුනා නම් ආන්ගේක පාත්වා ගැනීම ඊළඟ සිහිය ඊළඟ නුවණට හේතු ඊළඟ නුවණට හේතු ඊළඟ නුවණට හේතු වෙනවා. ඉතින් අන්නේ එහෙම එක දිගට දිගට දිගට අපේ මේ සිහිය පාත්වා ගැනීම ඉහළ මානසිකත්වයක් දක්වා වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැනගන්න ඕනේ කොහොම හරි කරලා මේ වැනි තත්යකට අපිපත් වෙන්න පොඩි දණකින් පටන් අරගෙන සිහිය පවත්වා ගන්න ඕනේ. සිහිය පවත්වා ගන්න මොකද කරන්න ඕනේ? ඒ දන්න නුවණ පිළිබඳව නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක පවත්වා ගන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර කර පවත්වා ගන්න. මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. එතකොට ඔන්න ඊළඟට දැන් අද තියෙන தත්ත්වයට වැඩිය ඉහළ தත්ත්වයකට තමන්ගේ මානසිකත්වය එතකොට ගත්තා. හැබැයි ඒකට අදාළ කිසිදු අකුසලයකින් හිත කිලිටි වෙන්නට නොදී පරිසම් කරන්න ආයෙ කිලිටි වෙන්න කිලිටි වෙන්න මොකද වෙන්නේ? අර ඇති වෙච්ච සිහිය අඩු වෙවි අඩු වෙවි කියලා සමහරලාට පිරිහිලාම යනවා. අර තිබ්බටත් වැඩිය පිරීම් තත්යකට පත් වෙනවා. තිබ්බටත් වැඩිය පිරීම් තත්යකට පත් වෙනවා. ඉතින් උගා කට්ටියට වෙන්නේ ඒකයි අර හොද හොද මඩේ දානවා වගේ. මම නිකන් අහන්නම් බලන්න මේ අතියකට කී දවසක් භාවනා කරනවද දැන්? සිහිය පවත්වා ගැනීම පවත්ව ගන්න නම් ඒ අදාළ ධර්ම කරුණු ඒ දවසකට තුන් සැරයක් මෙනෙහි කරන්න ඕනේ අය කියලා දේශනාවේ තියෙනවා. නිවැරදිව සහ පිළිවෙල. නිවැරදිව සහ පිළිවෙලට තුන් වතාවක්වත් මේක පුහුණු කරන්න ඕනේ භාවනාවේ දෙන්න ඕනේ. ආන් එතකොට තමයි තමන්ගේ සිහිය පවතින්නේ භාවනාවේදී උපන් සිහිය ගාක් වෙලාවට ගාක් ඇත්තන්ට ඉතාම කෙටි කාලයකින් නැති වෙලා යනවා. ඉතින් ආය අවුරුදු ගාණක් ගිහිල්ලා හරි මාස ගාණක් ගිහිල්ලා හරි වගේ තමයි ඒ වගේ සිහියක්. ඉතින් ආය කෙටි කාලයක් තියලා ආය නැති වෙලා යනවා. ඉතින් එහෙම වුණාම තමන්ට ජීවිතයේ ඒ ලබාගත් ලංවිය හැකි ඉලක්කයට යන්න බෑ. අපිට හැම වෙලේම අදහසක් තියෙන්න ඕන මං සිහියෙන් ඉන්න ඕනේ සිහියෙන් ඉන්න ඕනේ සිහියෙන් ඉන්න ඕනේ හරිද අන්න එහෙම සිහියෙන් ඉන්න ඕනේ සිහියෙන් ඉන්න ඕනේ කියන අදහස තමන් ළඟ තියාගෙන ඒ ඒ සිහිය කැඩෙන්න දෙන්නේ නැතුව ටික කාලයක් වාසය කරලා බලන්න ඊට වැඩිය ගිය නුවණක් තමන්ගේ පැත්තෙන් තමන්ට පහළ වෙනවා ඊට වැඩිය ගිය නුවණක් තමන්ගේ පැත්තෙන් තමන්ට පහළ වෙනවා එතකොට ඒක පිළිබඳ සිහියෙන් ඉන්නකොට ආය මෙනෙහි කර කර මෙනෙහි කර කර සිහියෙන් ඉන්නකොට ඊට එහා ගිය නුවණක් පහළ වෙනවා ඊට එහා ගිය නුවණක් පහළ වෙනවා. ඉතින් මේ විදිහට අපිට දිගින් දිගට දිගින් දිගට මේ වැඩේ ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඒතර කය ගැන වගේම වේදනාව ගැනත් එහෙමයි. නේද? වේදනාවේ අනිත්‍ය ස්වභාවය. වේදනාව කියන්නේ මොනවද? ඒ වේදනාව තමන්ගේ පැත්තට යොදාගෙන දැන් අපි ගාක් වෙලාවට මෙනෙහි කිරීම කරද්දි කරන්නේ වේදනාව අනිත්‍යයි වේදනාව මම නෙවෙයි වේදනාව මගේ නෙවෙයි වේදනාව මගේ ආත්මය නෙවෙයි ඉතින් එහෙම කිව්වට සිහිය උපදිනවද වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා තමන්ගේ පැත්තට වැටහෙන විදිහට වේදනාව ගැන මොකද කරන්න ඕන? මෙනෙහි කරන්න ඕනේ. වේදනාව ගැන මෙනෙහි කරන්න ඕනේ. යම්කිසි කෙනෙක් තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවය කුමන හෝ භාවනාවකින් වර්ධනය කරගත් වෙලාවක අපි පිටවාගෙන කරන භාවනාවකදී වර්ධනය කරගත් වෙලාවක මේ ඇති වෙන නැති වෙන වේදනාව අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා. වේදනාවට හිත යොමු කරොත් වේගෙන් විදි විදි යන මේ වේදනා වේදනාව සැප වශයෙන් දුක් වශයෙන් අදුක් අසුක වශයෙන් වේගෙන් විදි විදි යන බව අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒකාග හොඳ ඒකාග්‍රතාවයක් ඇතුව භාවනාවක් වර්ධනය කරගත්ත කෙනෙකුට ගුරුවරයෙක් හමු ඒක අත්දකින්න පුළුවන්. ඊළඟට තමන්ගේ තුල ඇතිවෙන වේදන එතකොට ඒ සිහියක් උපදින. තමන්ගේ තුල ඇතිවෙන මේ සැප වේදනා හෝ දුක් වේදනා හෝ අදුක්කසුක වේදනා මම කියලා ගත්ත මගේ කියලා ගත්ත මේ ජීවියා මේ සත්වයා දැන් මේ ඉන්නේ අන්න එයාව විනිවිද විනිවිද යනවා. ඒ කියන්නේ දැන් මම ඉඩමක් අල්ලන් ඉන්නවා කියලා හිතන්න. දැන් මගේ ඉඩම කියලා තමයි මම දැන් හිතාගෙන ඉන්නේ. ආ මගේම කියනකොට සින්නක්කර ඔක්කොකුත් තියෙනවා. දැන් අදිස්සියේ මහා කෝලහල ඇති වෙලා රටක යම්කිසි දරුණු පිරිසක් ඇවිල්ලා මට තර්ජනය කරලා වැටවල් කඩා කඩලා දාලා සම්පූර්ණයෙන්ම මේ ඉඩමේ අයිතිය තහවුරු කරගන්න. හරි. වෙන බලහත්කාරයෙන් ඇතුළු වුණා. මට ඕන හැටියට ඉන්න දුන්නේ නැහැ. ඒ ඇතුළටත් ඇතුළු වුණා. දැන් ඉතින් එහෙම කට්ටියක් කියලා බලහත්කාරකම් කරමින් එතන ඉන්නවා නම් මට අදහසක් එනවද මගේ කියලා? නේද? ඒ වගේ මේ සතිපට්ඨාන භාවනාවේ වේදනානුපස්සනාවේ යෙදලා ඉන්න කෙනෙකුට මෙන්න මේ වගේ අත්දැකීමකට එනවා. මේක කිව්වට තේරෙන්නේ නැහැ. ඒක අත්දකින්නම ඕනේ. හරි. දැන් මේ ශරීරය හෝ මේ කොටස මගේ මගේ මගේ මගේ කියලා මම මම කියලා දැඩි ගැනීමක් අරගෙන තියෙනවා අපි මේ කොටස. හරිද? එතකොට බලන්න චක්කු සම්පස්සජ වේදනා සෝත සංපස්ස ඒ කියන්නේ කණෙන් ඇති වෙන වේදනාව. නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඇති වෙන වේදනාව. මේ ඇති වෙන වේදනා එකක්වත් මට ඕන වෙලාවට මට ඕන හැටියට පහළ වෙනවාද? නැහැ. නේද? ඉතින් එයාට වේදනාව අත්විඳින්න පුළුවන් හැම වෙලේම මේ මොහොතේ ඇති වෙච්ච වේදනාව ඊළඟ මොහොතේ මගේ කකුලේ ගලක් ඇවුණා කියන්නේ මට ඕන කරලා තියෙන දැන් මොන වේදනාවක් ඇති වෙන දුක් වේදනාවක්. මට ඕන කරලා තියෙන මේ දුක් වේදනාව මේ විදිහටම කිසිම වෙනසක් නැතුව නැවසාරයක් ඇති කරගන්න. මම උඩ බැලලා ගල උඩ පයින්. වෙනස් නැහැ. නේද? ගල උඩ තියලා කකුල තද කරනවා. ඒත් වෙනස් නැහැ. නේද? අර තිබ්බේක මට තිබ්බ හැටියට හදාගන්න පුළුවන්. බැහැ. කවුරු හරි දැකලා සැප වේදනාවක් ඇති වුණා කියලා ඊළඟ මොහොතේ එයාම දැකලා ඇති වෙන සැප වේදනාව වෙනයි. නේද? එතකොට මේ වගේ මේ වේදනාවේ තියෙන වෙනස් ස්වභාවය හැම වෙලේම ඒක වෙනස් වෙන හැටි අත්දක ගන්න පුළුවන්. හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන භාවනාවක් වර්ධනය කරනකොට අන්න ඒ වගේ දේවල් අත්දක ගන්න පුළුවන්. ඊළඟට ඒ වෙනස් වීම, ඒ වේදනාවේ වෙනස් වීම මට ඕන හැටියට සිද්ධ වෙන්නේ නැහැ. මට ඕන හැටියට සැප වේදනාව කරගන්නත් බෑ, මට ඕන හැටියට දුක් වේදනාව කරගන්නත් බෑ. ඒක පහළ වෙන විදිහට මට බාර ගන්න. ඒ කියන්නේ මොන ලක්ෂණයද ඒක? අනාත්ම ලක්ෂණය. ඒක පහළ වෙන විදිහට මට බාර ගන්න සිද්ධ වෙලා ඒක අනාත්ම ලක්ෂණය. එහෙනම් වේදනාවේ තියෙන අනාත්ම ලක්ෂණය මට තේරුම් ගන්න පුළුවන් වෙනවා අත්දකින්න පුළුවන් වෙනවා. මේක කොතර අත්දැකීමක්ද කියනවා නම් මේ බලන්න එක මොහොතක භාවනාවෙන් භාවනාවේ යෙදලා ඉන්න කෙනෙක් මම අර ඉස්සලා කිව්වා වගේ අර සතුරු හමුදාවක් කියලා වැටවල් කඩාගෙන එනවා නේද මම මේ අල්ලගත්ත කොටස මේ බලන්න කන ආශ්‍රය කරගෙන ඇති වෙන සැප හෝ දුක් වේදනා මගෙන් අවසරයක් නැතුවම මගෙන් කිසිදු ඉල්ලීමක් නැතුව අවසරයක් නැතුව කිසිම ਵਿਚාරයක් නැතුව කන අස්සටම ගිහිල්ලා ක්‍රියාත්මක භාවයට යනවද නැද්ද වේදනාව හට ගන්නවද නේද? ඒක මගේ වැඩද? ඒක මම නවත්තන්න පුළුවන්ද? ඊළඟට ඇහැට පේන රූපත් එහෙමයි, නාසයෙන් දැනෙන ගන්ධත් එහෙමයි, දිවට දැනෙන රසත් එහෙමයි, ශරීරයට දැනෙන පහසත් එහෙමයි. එතකොට මෙහෙම ඉන්න කෙනා අත්දකින්නවා ඒක. මේක මේ කීමක් විතරයි ඔය. ඇසීමක් විතරයි. ඉන්න කෙනා අත්දකින්නවා මේ වේදනා එතන ක්‍රියාත්මක වෙන ආකාරය තමන්ගේ අභ්‍යන්තරගත මානසිකින් අත්දකින්න. මේ සැප වේදනා ඇති වෙනවා, මේ දුක් වේදනා ඇති වෙනවා, මේ විඒකවත් දුක් වේදනා, ප්‍රබල දුක් වේදනා, ප්‍රබල සැප වේදනා, මේ මදිවාට ඇහැ කන නාසය දිව ශරීරයේ මදිවට මනසත් එහෙමයි. ඒ දෙයා තැන් තැන් වල ගිහිල්ලා පරණේව මතක් කර කර වේදනා ඇති කරනවා. මේ වෙලාවට සැප වේදනා, මේ දේ මනෝ සංපස්සද වේදනා අතීත වින්දා වූ සැප මෙනෙහි කර කර කර කර සැප ඇති කරනවා. අතීත වින්දා වූ දුක් මෙනෙහි කර කර මෙනෙහි කර කර දුක් ඇති කරනවා. ඉතින් අන්න එහෙම තමන්ගේ පැත්තෙන් ඇති වෙන මේ ක්‍රියාකාරීත්වය අත්විඳ විඳ අත්විඳ විඳ අත්විඳ විඳ ඉන්න පුළුවන්කම තියෙනවා වේදනානුපස්සතිය වාසය කරන කෙනාට. ඉතින් ඒ තරම් නෙමෙයි ඒකේ ඒක පච්චපරිග්‍රහය පැත්ත. නැත්තම් හේතු පැත්ත. මේ වේදනාව ඇති වෙන්නේ මේවා ඇති කල්හි මේ වේදනාව මේවා ඇති කල්හි නැතිවන්නේ නේද? ඒ කියන්නේ ඇති කල්හි ඇති වෙනා නැති කල්හි නැති වෙන මේ වේදනාව මගේ කියලා ගන්න පුළුවන්කමක් නැත්තේ ඇත්තේ නෑ කියලා Tamanට සිහිය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒක අත්දකින්න අපිට පුළුවන්. ඒ අත්දකින්නකොට මොකක්ද උපදින්නේ? නුවණක් උපදිනවා. නේද? නුවණත් එක්ක සිහියක් උපදිනවා. මේ කාක්කෝයි වගේ කෙනෙකුට මේ ක්‍රමානුකූලව ක්‍රමානුකූලව Tamanගේ භාවනාව වර්ධනය කරගෙන අර සිහියෙන් ඉඳලා සිහියෙන් ඉඳලා ඒ සිහිය ඊළඟ සිහියට හේතු වුණා ඒ සිහිය ඊළඟ සිහියට හේතු වුණා එහෙම එහෙම ඉස්සරහට ඉස්සරහට ගිය කෙනෙකුට ඔය වගේ ලොකු නුවණකට යන්න පුළුවන් හරිද? එතකොට මේ භාවනා නොකර හැම පුළුවන් නේද ඔය කරන්නේ? අපේ හිත පුරුදු පුහුණු කරන්න නම් අපි හොඳට භාවනාවෙහි යෙදෙන්න ඕනේ. භාවනාවේ යෙදෙනකොට ඒ අත්දැකීම් එක Tamanට Tamanගේ අතුලාන්තය දැක ගන්නට අත්දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. අනිත්‍ය ස්වභාවය අත්දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න හරියට මෙන්න මේ වගේ. ජලාශයක වතුරක් තියෙනවා. අපිට කවුරු හරි කියනවා මේ ජලාශයේ මේ ටැංකියේ තියෙන වතුර අපිරිසිදුයි. ඉතින් අපිට මතකයක් විතරයි ඒක. නේද? ඊට අපි මේ ටැංකිය උඩට නැගලා බලනවා. බලනකොට පේනවා අපේ අපිරිසිදුයි. ඒකත් දැන ගැනීම විතරයි. ඊට පස්සේ මම ටැංකියට බහිනවා. මම ටැංකියට බහලා හිටියොත් මංගේ වතුරේ ස්වභාවය අත්දකින්නද නැද්ද? ආය මට උගන්වන්න දෙයක් මට කියන්න දෙයක් නේද? ආය අමුත් දෙයක් ඒ වගේ මේ සංස්කාරයාගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තමන් අත්දකින්න. ආන්ගේ අත්දැකීම සඳහායි මේ සතිපට්ඨාන භාවනාව. එතකොට මේ සතිපට්ඨාන භාවනාවෙන් අපි ප්‍රමාණිකූලව කියන ලොකුම වැඩේ තමයි දන්න දේ දන්න දේ ටික අරගෙන ඒක නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්නේ? ප්‍රබල හැඟීමක් බවට පත් කරගන්න එතකොට ඔන්න ඒක පිළිබඳ සිහිය උපදිනවා. ඒ සිහියම හේතු වෙන බව. ඒකට 아무තු දෙයක් 아무තු නුවණක් 아무තු ගුරුවරයෙක් ඒකට මේ ටියුෂන් පන්තියක් වුණ වෙන්නේ. හරි? ඒ මොකද අපිට පුළුවන්කම තියෙනවා ඇති කරගත්ත සිහිය සහ නුවණ වර්ධනය කර ගැනීමෙන් ඊට වැඩි එහා ගිය නුවණකට සිහියකට එන්න. ඒකට ප්‍රමාණිකුලෝ ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික තමන් අවශ්‍ය ඉලක්කයට ඉලක්කයට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ මේ අතිපට්ඨාන දේශනාවල් මේ දේශනාවල් අරගත්තොත් එහෙම පින්නත් ඒවා ඒවා මේ ප්‍රායෝගික පැත්තට නැඹුරු කරගන්න ඕන දේවල්. ඒක මේ කතා කර කර ඉන්න විතරක් තියෙන දේවල් නෙවෙයි සාකච්ඡා කර කර ඉන්න තියෙන විතරක් තියෙන දේවල් නෙවෙයි. ඉතින් සාකච්ඡා කරන එකත් හොඳයි, කතා කරන එකත් හොඳයි, මල් පූජා කරන එකත් හොඳයි, ඔක්කොම හොඳයි මම හැමදාම කියන්නේ. නමුත් එතනින් නැවතිලා හරියනවා. එතනින් නැවතිලා හරියන්නේ නැහැ. මොකද මේ හිත ඔය විදිහට ඉදිරියට අරගෙන ගිහිල්ලා ඇත්ත තේරුම් ගන්න මට්ටමකට යනකම් මේ හිත අරගෙන යන්න ඕනේ. අරගෙන ගිහිල්ලා මේවා අත්දකින්න. මේක අත්දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුසලයේ වඩන්ඩ කුසලයේ වඩන්ඩ කුසලයේ වඩන්ඩ. ඇයි මං කුසලයේ වඩන්ඩ කියන්නේ? ඇයි මං කුසලයේ වඩන්ඩ කියන්නේ? ඒක කරන්න පුළුවන් හින්දා. දැයි නම් මම කියන්නේ නෑ කියලා. දැයි නම් මම කියන්නේ නෑ. අපේ දරුවන්ට අපි කියන මං අර දුස්තර ගෑකෙන්ද කියනවා. ඇයි එහෙම කියන්නේ? අර වෙන්න පුළුවන් හින්දා බැරි නම් මම කියන්නේ නැහැ නේ අන්න ඒ වගේ Tamanට පුළුවන් වෙන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ මේ අවවාදය දැනিলা තේරිලා මම කොහොම හරි මගේ ජීවිතය අවශ්‍ය කරන ඉලක්කයට යනවාමයි කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද මේක පේන්න තියෙන දෙයක්. නොපෙනෙන දෙයක් එක්ක කරන ගනුදෙනුව හරි අවදාන. ඒක අනුමාන සහිතයි. නේද? නොපෙනෙන දෙයක් එක්ක කරන ගණදෙනු අනුමාන සහිතයි. අපේ ජීවිතේ මේ අනුමාන කර කර ඉන්න වෙලාවක් තියෙනවද? අද ඇඳෑ වැරදි දන්නේ. නේද? ආයේ මේ නේද මේ මොකද්ද? අත්හදා බල බල ඉන්න වෙලාවක් නෑ මේක. හරි වැරද්ද අත්හදා බල මේක හරියයිද දන්නේ නෑ කිය කිය අත්හදා බල බල ඉන්න වෙලාවක් නැත්තේ මරණ සිත උදා වෙන්න ඉස්සෙල්ලා මේ තියෙන ලෝභ දේශ මොහ අයින් කරගන්න ඕනේ. ඒවා විස්කම්පන වශයෙන් හරි ප්‍රහාණය කරගන්න ඕනේ. ඉතින් ඒක අපි දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඒකට අපි දැඩි උනන්දුවකින් සාදරි උනන්දුවකින් අපේ කටයුතු ටික සම්පාදනය කරගන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම නැත්නම් අපිට බොහොම අපහසු වෙනවා සංසාර විශ්ත්‍ය සැක කරගන්න. ඒ කින්දා අපි බොහොම පරිස්සමෙන් මේවා තව තව තව තව කල්පනා කර කර කල්පනා කර කර ඉන්න ගමන් නිකන් කල්පනා කරන්න මොකද්ද අපේ අර ආම්තුරු කිව්වේ ප්‍රතිපත්තාණේ කියලා එකක් කිව්වා සම්බල අම්බල එකතු වුණාම සාකච්ඡා කර ගන්න ඕනේ. ගෙදර එකතු වුණාම කතා කර ගන්න ඕනේ. ඔය කට්ටිය දැන් මොන සතිපට්ඨානේද වඩන්නේ? ඒවා තමයි කතා කර ගන්න ඕන හම්බුණාම. ඒක මොනවද කතා කරන්නේ? දුව කොහමද? පුතා කොහමද? ලේල් කොහමද? අහවල් ගෙදර ලේලි කොහොමද? මේ ළඟ විවාහ වෙච්ච අය කොහොමද? ඉතින් මේවා නෙවෙයි අපි මූණට මූණට හම්බුනහම හැම වෙලේම වඩාම වටින දේ ධර්මයයි. මොකක්ද මේ දවස්වල වඩන නමඩහන? ආන්ගේ ගන්න කතා කරන ගානට අපේ ජීවිත සකස් වෙන්න ඕනේ. හැම වෙලේම ධර්මයේ තුල හිත යාගෙනම ජීවත් වෙන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒ මොකද එහෙම නැතුව වෙනත් අපිට සැලසීමක් නැත්තේ නෑ. ධර්මයෙන් ලැබෙන සැනසීම අදෘශ්‍යමාන සැනසීමක් නෙවෙයි. අද මම මල් පූජා කරා, අද මම බෝධි පූජා කරා, අද මම අරවා මෙවවා කරා. දැන් ඉතින් මට හරියයි කියලා හිතන ඒවා දෘශ්‍යමානද අදෘශ්‍යමානද? අදෘශ්‍යමාන. කොහොමද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒවා දේව සංකල්ප වලට රඟයි. නේද බුදුහාමුදුරුවෝ කොහේ ඒවක්වත් අත්ත කරලා බලාගෙන ඉන්නේ නැහැ. ඔවා ඔය පූජා කරන කට්ටියට අරවා කුල්ල දෙන්න මේවා කුල්ල දෙන්න. නේද? එතන තියෙන්නේ තමන්ගේ විශ්වාසය. තමන්ගේ පැත්තෙන් විය. ඒක දැනගෙන අපි කරන්න ඕනේ. ඒක දැනගෙන කරන්න නම් දෘෂ්ටමාන දෙයට මුණ දෙන්න. අදටත් දෘෂ්ටමාන දෙයක් තමයි මේ ධර්මය. ඒ ධර්මය තුලින් Tamange පැත්ත දකින්න පුළුවන්කම තියෙනවා. ඒක එහි පස්තික ගුණයෙන් යුක්තයි. ඒකද පිළියතුණක් පාවිච්චි කරද්දී අපි හරියටම ඒක පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. හැම වෙලේම මේ පිළිවෙත පාවිච්චි කරද්දී හරියට පාවිච්චි කරන දැනගන්නවා කියන්නේ මොකද්ද? මේ දේ කරොත් මොකද්ද වෙන්නේ මේ දේ කරොත් මොකද්ද වෙන්නේ මේ දේ කරොත් මොකද්ද වෙන්නේ කියලා දැනගෙනම කරන්න. හරි. එතකොට අපි මුලාවටපත් වෙන්නේ ඒකින්ද අපි ඊටාම දැටි අදිස්ථානයක් ඇති කරගමු සතර සතිපට්ඨානයට අනුව මම මගේ ජීවිතය සකස් කරගන්නවා එහෙම නැතු මට වෙන සකස් කරගන්න විදියක් නැත්තේ නෑ ඒකෙන්ද මම මගේ ජීවිතය සකස් කරගන්නවා සංසාරික ජීවිතය සුපත් කරගන්නවා උතුම් නිවනින් සම්පන්න කෙනෙක් බවටපත් වෙනවා කියලා අදිස්ථාන කරගන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛං සාසනං තිරං රක්ඛං සුදේශනං තිරං රක්ඛං තුමන් පරං පින්වත්නි